بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම الله අල්ලාහ්ගේ නාමයෙන් طاسيم ميم تلك آيات الكتاب المبين لعلك باخع نفسك ألا يكونوا مؤمنين إن شأ ننزل عليهم من السماء آية فظلت أعناقهم فظلت أعناقهم لها خاضعين وما يأتيهم من ذكر من الرحمن محدث إلا كانوا إلا كانوا عنه معرضين فقد كذبوا فسيأتيهم أنباء ما كانوا به يستهزئون තාසීමීම් මේවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් වේ. නබි මුහම්මද ඔවුන් විශ්වාසවන්තයින් නොවන නිසා නුබ ශෝකයෙන් නුබම විනාශයට පත්කර ගනු ඇත. අපට අභිමත නම් අහසින් සංඥාවක් ඔවුන් වෙත පහල කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙල එය හමුවේ අවනත භාවයෙන් නැමෙනු ඇත. අර්රහමාන් එනම් අපරමිත දයාන්විතයාගෙන් කවර නව උපදෙසක් ලැබුණද ඔවුහු එය නොසලකා හරිති. සැබවින්ම ඔවුහු බොරුයයි කියති. ඔවුන් සමච්චල් කරමින් සිටිදෑ පිළිබඳව පුවත ඔවුන් වෙත මතු එළඹෙනු ඇත. أولم يروا إلى الأرض كم أنبتنا فيها من كل زوج كريم إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم සාරවත් වෘක්ෂලතා පැලෑටි ගරු සරුවෙන් යුක්ත සෑම ජෝඩුවකින්ම කොපමනක් අපි එහි ඇති කළෙමු දැයි ඔවුහු මහපොළොව දෙස නොබලන්නෙහිද. සැබවින්ම එහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසවන්තයෝ නොවිති. සැබවින්ම නුමගේ පරමාධිපතිවන ඔහුමය සර්වබලධාරී සහ අසම සම කරුණාන්විත වන්නේ. وَإِذْ نَادَى رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ قَوْمَ فِرْعَوْنَ أَلَا يَتَّقُونَ قَالَ رَبِّ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِ وَيَضِيقُ صَدْرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَىٰ هَارُونَ ولهم علي ذنب فأخاف أن يقتلون قال كلا فاذهبا بآياتنا إنا معكم مستمعون فأتيا فرعون فقولا إنا رسول رب العالمين أن أرسل معنا بني إسرائيل قال ألم نربك فينا وليدا ولبثت فينا من عمرك سنين අපරාධකාරී ජනයින් වෙත යනුයි නොඹගේ පරමාධිපති මූසා කැඳ වූ අවස්ථාව සිහිපත් කරව. එනම් ෆිරවුන්ගේ ජනයාවිත ඔවුහු බියවැත්මත් නොවන්නෙහිද. මාගේ පරමාධිපතියානනි ඔවුන් මා බොරුකාරයෙකු ලෙස සලකනු ඇතැයි සැබවින්ම මම බියවෙමි ඔහු එනම් මූසාකිවේය. තවද මාගේ පපුුව තදවී යන්නේය. මාගේ දිවද චතුර නොවන්නේය. එනිසා හාරුන් නබිත්වයට පත්කරනු මැනව. තවද ඔවුන්ට මට විරුද්ධව චෝදනාවක් ඇත. එනිසා ඔවුන් මා මරාදමුණු ඇතැයි මම බියවිමි. නැත නුඹලා දෙදෙනාම අපගේ සංඥා සමග යව්. අපි නුඹලා සමග අසමින් සිටින්නෙමුයි ඔහු එනම් අල්له පැවසීය. නුඹලා දෙදෙනා ෆිරවුන් වෙත යව්. තවද සැබවින්ම අප විශ්ව්‍යාධිපතිගේ රසුල්වරුන්යයි නුඹලා දෙදෙනා කියා සිටියව්. තවද ඉස්රායිල්ගේ දරුවන් අප සමග එවව්. අපි නුඹ අප අතර නිවසෙහි දරුවෙකු ලෙස හදා වඩා නොගත්තෙමුද. තවද නුඹගේ ජීවිතයෙන් වසර ගණනාවක් නුඹ අප සමග ගත නොක්කලෙහි දැයි ඔහු එනම් ෆිරවුන් කිය. وفعلت فعلتك التي فعلت وأنت من الكافرين قال فعلتها إذا وأنا من الضالين ففررت منكم لما خفتكم فوهب لي ربي حكما وجعلني من المرسلين තවද ඉන් පසුව නුඹ කළ දෑ නුඹ කළහිය නුඹ ගුණමකුවන් අතුරින් කෙනෙකි එවිට මම නොදැනුවත්ව සිටියදී ඒ කළෙමි ඔහු එනම් මූසා කිවේය ඉන් පසුව මම නුබලාට බියෙන් නුබලාගෙන් පලාගේමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රධානය කළේය. තවද රසූල්වරුන්ගෙන් කෙනෙකු බවට මා පත් කළේය. وتلك نعمة تمنها علي أن عبدت بني إسرائيل قال فرعون وما رب العالمين قال رب السماوات والأرض وما بينهما إن كنتم موقنين قال لمن حوله ألا تستمعون قال ربكم ورب آبائكم الأولين قال إن رسولكم الذي أرسل إليكم لمجنون قال رب المشرق والمغرب وما بينهما إن كنتم تعقلون قال لئن اتخذت إلها غيري لأجعلنك من المسجونين නුඹ මට ලබාදුන් මෙම උපකාරයේ සැබෑ තත්වේ නම් නුඹ ඉස්රායිල් දරුවන් වහල් භාවයට පත්කර තිබුණු බවයි. විශ්වයේ පරමාධිපති යන්න කුමක් දැයි ෆිරවුන් ඇස්වේය. අහස්වල සහ මහපොළොවේත් ඒ දෙක අතර ඇති දේවලත් පරමාධිපති ඔහුවේ. නුඹලා තරයේ විශ්වාස කරන්නේ නම් යැයි ඔහු මුසාකීවේය. නුඹලාට නො ඇසෙන්නේ දැයි ඔහු ෆිරවුන් අවට සිටි. අයට කීය. ඔහු නුඹලාගේ පරමාධිපතිද පෙරසිටි නුඹලාගේ මුතුන්මිත්තන්ගේ පරමාධිපතිද වේ යැයි ඔහු එනම් මූසා කීවේය. සැබවින්ම නුඹලා වෙත එවනු ලැබ ඇති නුඹලාගේ රසූල්වරයා උන්මත්තකයෙකු යැයි ඔහු එනම් ෆිරවුන් කීවේය. ඔහු නැගෙනහිරට සහ බස්නාහිරටද ඒ දෙක අතර ඇති දැහැටද පරමාධිපතිය නුඹලා මෙනෙහි කරන්නෙහුනම් යැයි මූසා නැවත ප්‍රකාශ කළේය. නුඹ මාහැර වෙනත් දෙවියෙකු ගන්නේ නම් සැබවින්ම මම නුඹව සිරකරුවන්ගෙන් කෙනෙකු බවට පත්කරමි ඔහු ෆිරවුන් කිවේය. قال أولو جئتك بشيء مبين قال فأت به إن كنت من الصادقين فألقى عصاه فإذا هي ثعبان مبين ونزع يده فإذا هي بيضاء للناظرين මා නුඹට ප්‍රකට දෙයක් ඉදිරිපත් කරන්නේ නම්ද නුඹ එසේ කරනවාදැයි ඔහු එනම් මූසා කිවේය. එවිට ෆිරවුන් නුඹ සත්‍යවාදී නම් එය ඉදිරිපත් කරනුයි කිවේය ඔහු මෙසේකී සැනකින් මූසා තම සැරයටිය විසි කළේය එකනෙහිම එය ප්‍රකට සර්පයකු බවට පත්විය තවද ඔහු තම අත කිහිල්ලෙන් එලියට ඇද්දේය එවිට එය නරම්බන්නට දීප්තිමත්ව පෙනෙන්නට විය قال للملأ حوله إن هذا لساحر عليم يريد أن يخرجكم من أرضكم بسحره فماذا تأمرون قالوا أرجه وأخاه وابعث في المدائن حاشرين يأتوك بكل سحار عليم فجمع السحرة لميقات يوم معلوم සැබවින්ම මොහු දක්ෂ සූනියම් කරුවෙක් යැයි ඔහුගේ අවට සිටි ප්‍රධානීන්ට ඔහු එනම් ෆිරවුන් කීවේය. ඔහුගේ සූනියම මගින් නුඹලා නුඹලාගේ රටින් පිටකිරීමට ඔහු අදහස් කරයි. එනිසා නුඹලාගේ තීරණය කුමක්ද. ඔහු සහ ඔහුගේ සොයුරා ටික කලකට රඳවාගන්න නගරවලට අන්ඩබෙරකරුවන් යවන්නැයි ඔහු කීහ ඔවුන් සියලුම දක්ෂ සූනියම්කරුවන් ඔබ වෙත කැඳවාගෙන එන්නට. මේ අනුව සූනියම්කරුවන් නියමිත දිනක සහ වේලාවක රැස් කරන ලදී. وقيل للناس هل أنتم مجتمعون لعلنا نتبع السحرة إن كانوا هم الغالبين فلما جاء السحرة قالوا لفرعون أئن لنا لأجرا أئن لنا لأجرا إن كنا نحن الغالبين قال نعم وإنكم إذا لمن المقربين قال لهم موسى ألقوا ما أنتم ملقون فألقوا حبالهم وعصيهم وقالوا بعزة فرعون وقالوا بعزة فرعون إنا لنحن الغالبون فألقى موسى عصاه فإذا هي تلقف ما يأفكون فألقي السحرة ساجدين قالوا آمنا برب العالمين رب موسى وهارون නුබලා රැස්වීමට පැමිණෙනවාදැයි ජනයාගෙන් අසන ලදී. සූනියම් කරුවන් ජයග්‍රාහී වන්නේ නම් අපට ඔවුන් අනුගමනය කළ හැකියයි පැවසූහ. සූනියම් කරුවෝ තරංගයට පැමිණි අවස්ථාවේදී අපදිනුවොත් අපට තෑගි ලැබෙනවාදැයි ෆිරවුන්ගෙන් ඇසූහ. ඔව් එසේනම් සැබවින්ම නුබලාමට සමීපායාතුරින් වනු ඇත. නුඹලා විසිකරන දෑ විසිකරනුයි මූසා ඔවුනට කීවේය. එවිට ඔවුහු එකෙනෙහිම ඔවුන්ගේ කම්බ සහ යෂ්ටි විසි කළහ. තවද ෆිරවුන්ගේ අනුහසින් අපි සැබවින්ම ජයග්‍රහණය කරන්නෙමුයි ඔවුහු කීහ. ඉන් පසුව මූසා තම සැරයටිය විසි කළේය. එවිටය ඔවුන්ගේ ව්‍යාජදෑ ගිලගත්තේය. එවිට සුනියම්කරුවෝ සුජූතිහි වැටුනාහ. මූසාගේ සහ හාරුන්ගේ පරමාධිපති වූ සියලු මැවීම්වල පරමාධිපති ගැන අපි විශ්වාස කළෙමුයි ඔවුහු කියා සිටියහ. قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر فلسوف تعلمون لأقطعن أيديكم وأرجلكم من خلاف ولأصلبنكم أجمعين قالوا لا ضير إنا إلى ربنا منقلبون إنا نطمع أن يغفر لنا ربنا خطايانا أن كنا أن كنا أول المؤمنين එවිට ෆිරවුන් මා නුබලාට අවසර දීමටත් පෙර නුබලා ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ. සැබවින්ම ඔහු නුබලාට සූනියම් ඉගැන් වූ නුබලාගේ නායකයාය. ඒ නිසා නුබලාට අයත් දඩුවම නුබලාට මතු දැනගන්නට ලැබේවි. මම නුබලාගේ අත් සහ නුබලාගේ පා එකින එක කපන්නට සලස්වන්නෙමි. තවද නුබලා සියලු දෙනාම කුරසියේ තබා ඇනගසන්නෙමුයි පැවසූහ. කම් නැත සැබවින්ම අපි අපගේ පරමාධිපති වෙත ආපසු හැරෙමුයි ඔහු කීහ. අපි විශ්වාසවන්තයින් අතුරින් මුල් පිරිස නිසා අපගේ පරමාධිපති අපගේ වැරදිවලට ක්ෂමාව දෙනු ඇතැයි සැබවින්ම අපි අපේක්ෂා කරන්නෙමු. وأوحينا إلى موسى أن أسر بعبادي إنكم متبعون فأرسل فرعون في المدائن حاشرين إن هؤلاء لشرذمة قليلون وإنهم لنا لغائظون وإنا لجميع حاذرون فأخرجناهم من جنات وعيون وكنوز ومقام كريم كذلك وأورثناها بني إسرائيل فأتبعوهم مشرقين මාගේ ගැත්තන් සමග රාත්‍රයේ පිටත්ව යව්. නුබලා ලුහු බඳිනු ලබන්නෙහු යැයි අපි මූසාට වහි පහල කළෙමු. මේ අවස්ථාවේ ෆිරවුන් සේනාව රැස්කිරීම සඳහා කැඳවුම් කරුවන් නගරය වෙත යවීය. සැබවින්ම මේ අය සුළු පිරිසකි. තවද සැබවින්ම ඔවුහු අප ප්‍රකෝපයට පත්කලාය වෙති. සැබවින්ම අප සියලු දෙනා ආරක්ෂාව ගැන සැලකිලිමත් වන අයයි. මෙසේ අපි ඔවුන් උයන්වලින් හා දිය දහරාවලින් පිටත් කර හැරියමු. තවද නිධානවලින් සහ මනහරවාස භූමිවලින්ද පිටත් කර හැරියමු. මෙලෙස අපි ඒවා ඉස්රායිල් දරුවන්ට උරුම කළෙමු. උදෑසනම ඔවුහු එනම් ෆිරවුන්ගේ සේනාව ඔවුන් ලුහු බැඳ ගියහ. فلما ترى الجمعان قال أصحاب موسى إنا لمدركون قال كلا إن معي ربي سيهدين فأوحينا إلى موسى أن اضرب بعصاك البحر فانفلق فكان كل فرق كالطود العظيم وأزلفنا ثم الآخرين وأنجينا موسى ومن معه أجمعين ثم أغرقنا الآخرين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم සේනා දෙක එකිනෙකාට මුහුණලා සිටි අවස්ථාවේදී සැබවින්ම අපි වටලනු ලැබුවෙමුයි මූසාගේ සහකාරයෝ කීහ නැත මාගේ පරමාධිපති සැබවින්ම මා සමගය. ඔහු මට මග පෙන්වන්නේම යයි. ඔහු එනම් මුසා කීවේය. එවිට නුඹ නුඹගේ සැරයටියෙන් මුහුදට ගසනුයි අපි මූසාට දිව්‍ය ඥානය දුන්නෙමු. ඔහු එසේ කළ විට එය එනම් මුහුද බිදී එක් එක් කොටස මහත් පර්වතයක් බඳු විය. අපි අනෙක් සේනාවද එතැනටම සමීප කරවීමු. තවද අපි මූසා සහ ඔහු සමග සිටි සියලු දෙනා බේරාගතිමු. පසුව අනෙක් සේනා දියෙහි ගිල්වීමු. සැබවින්ම මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනා විශ්වාස කරන්නෝ නොවෙති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය. අසමසම කරුණාන්විතය. واتل عليهم نبأ إبراهيم إذ قال لأبيه وقومه ما تعبدون قالوا نعبد أصناما فنظل لها عاكفين قال هل يسمعونكم إذ تدعون أو ينفعونكم أو يضرون قالوا بل وجدنا آباءنا كذلك يفعلون නබි මුහම්මද් ඉබ්‍රාහීම් පිළිබඳ කතාන්තරය ඔවුනට කියනු. නුබලා නමදින දෑ කුමක් දැයි ඔහු ඔහුගේ පියාටද ඔහුගේ ජනතාවටද කීවේය. අපි පිළිම නමදින්නෙමු. ඒවා සඳහා මෙහය කරමින් රැඳී සිටින්නෙමුයි. ඔහු කීහ නුබලා අමතන විට ඔවුන් නුබලාට ඇහුම්කම් දෙනවාදැයි ඔහු ඉබ්‍රාහිම් ඇස්වේය. නැතහොත් ඒවා නුබලාට කිසියම් යහපතක් හෝ අයහපතක් සිදුකරනවාද. නොඑසේය නමුත් අපේ මුතුන් මිත්තන් එසේ කරනු දුටුවමුයි ඕහු කීහ. قال أفرأيتم ما كنتم تعبدون أنتم وآباؤكم الأقدمون فإنهم عدو لي إلا رب العالمين الذي خلقني فهو يهدين والذي هو يطعمني ويسقين وإذا مرضت فهو يشفين والذي يميتني ثم يحيين والذي أطمع أن يغفر لي خطيئتي يوم الدين නුබලා නැමදූ දෑ ගැන නුබලා සිතා බැලුවෙහිදැයි ඔහු එනම් ඉබ්‍රාහිම් කියය. නුඹලා සහ නුඹලාට පෙරගිය නුඹලාගේ මුතුන්මිත්තෝ විශ්වයේ පරමාධිපති හැර ඔවුන් සියලු දෙනාම සැබවින්ම මාගේ සතුරන්ය ඔහුය මා මැව්වේ තවද ඔහුය මට මඟ පෙන්වන්නා ඔහුය මට ආහාරපාන දෙන්නා තවද මා රෝගී වුවහොත් ඔහුය මට සුවය ලබා දෙන්නා තවද ඔහුමය මා මරණයට පත් කරන්නේත් පසුව මට ජීවය ලබා දෙන්නේත් මාගේ වැරදිවලට විනිශ්චයදිනයේදී මට සමාව දෙනු ඇතැයි මා බලාපොරොත්තු වන්න ඔහුය. رب هب لي حكما وألحقني بالصالحين واجعل لي لسان صدق في الآخرين واجعلني من ورثة جنة النعيم واغفر لأبي إنه كان من الضالين ولا تخزني يوم يبعثون يوم لا ينفع مال ولا بنون إلا من أتى الله بقلب سليم وأزلفت الجنة للمتقين وبرزت الجحيم للغاوين මාගේ පරමාධිපතියානනි මට ප්‍රඥාව ලබාදිනු මැනව. තවද මා දැහැමි ජනයා සමඟ එක් කරනු මැනව. තවද මත්තු පරපුර අතරෙහි මට සැබෑ කීර්තිය ලබාදිනු මැනව. එමෙන්ම භාග්‍යවන්ත ස්වර්ග උයනේ උරුමකරුවන් අතරට මා ඇතුළත් කරනු මැනව. මාගේ පියාටද සමාව දෙනු මැනව. සැබවින්ම ඔහු නොමග ගියවුන් අතුරින් කෙනෙකි. තවද ජනයා මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ මා නින්දාවට පත් නොකරනු මැනව. කිසිවෙකුටත් ධනය හෝ දරුවන් පල නොදරන දිනේ. ශාන්ති වූ සිතකින් යුතුව අල්ලාගේ සන්නිධානයෙහි පෙනී සිටින්නා හැරයයි ඉබ්‍රාහීන් දවා ප්‍රාර්ථනා කළේය. එදින ස්වර්ගය බිය බැතිමතුන් සමීපයට ගෙන එනු ලබන්නේය. තවද නිරය නොමග ගියවුන් අභියසට ගෙන එනු ලබන්නේය. وقيل لهم أين ما كنتم تعبدون من دون الله هل ينصرونكم أو ينتصرون فكبكبوا فيها هم والغاوون وجنود إبليس أجمعون قالوا وهم فيها يختصمون تالله إن كنا لفي ضلال مبين إذ نسويكم برب العالمين وما أضلنا إلا المجرمون فما لنا من شافعين ولا صديق حميم فلو أن لنا كرة فنكون من المؤمنين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم අල්ලා හැර නුබලා නැමදූ අය කොහේද ඔවුන් නුබලාට කිසියම් උදව්වක් කරන්නේද නැතහොත් ඔවුන්ටවත් උදව්වන්නේ දැයි එවිට ඔවුන්ගෙන් අසනු ලබන්නේය ඔවුන් ඔවුන්ගේ දෙවිවරුන්ද නොමග ගියවුන්ද ඉබ්ලිස් එනම් ශීතාන්ගේ බටයින්ද සියලු දෙනා එවිට එකිනෙකා මත එය එනම් නිරයට තල්ලු කරනු ලබන්නේය. එහිදී ඔවුන් එකිනෙකාතර ආරවුල් වන විට ඔවුහු ඔවුන්ගේ ව්‍යාජ දෙවිවරුන්ට මෙසේ කියයි. අල්لهගේ නාමීන් දිවරමු සැබවින්ම විශ්වයේ පරමාධිපති සමග අප නුබලා සමතත්වෙහිලා සැලකීමෙන් අපි ප්‍රකට නොමගෙහි වූවෙමු. දැඩි අපරාධකාරයෙන් මිස අපව නොමගය වූවේ නැත. දැන් අප වෙනුවෙන් මැදිහත් වන්නෝ කිසිවෙක් නැත. තවද කිසිම සැබෑ මිතුරෙකුද නැත. ආපසු ලොවට යෑමට අපට අවස්ථාවක් ඇතොත් අපි සැබවින්ම විශ්වාසිකයින් අතුරින් වන්නෙමු. සැබවින්ම මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවෙති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය. අසම සම කරුණාන්විතය. كذبت قوم نوح المرسلين إذ قال لهم أخوهم نوح ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين فاتقوا الله وأطيعون قالوا أنؤمن لك واتبعك الأرذلون قال وما علمي بما كانوا يعملون إن حسابهم إلا على ربي لو تشعرون وما أنا بطارد المؤمنين නූහ්ගේ ජනයා රසූල්වරුන් බොරුයැයි කීහ. නුබලා බිය බැතිමත් නොවන්නේ දැයි ඔවුන්ගේ සහෝදරයා වන නූහ ඔවුනට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුබලාට විශ්වාස කළ හැකි රසූල්වරයෙක් වෙමි. එනිසා නුඹලා අල්ලාට බියබැතිමත් වව්. තවද මටද කීකරුවව්. ඒ ගැන මම නුඹලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණය. එනිසා නුඹලා අල්ලාට බියබැතිමත් වව්. තවද මට කීකරුවව්. ජනයාතුරින් පහත්ම අය නුඹගේ අනුගාමිකයින්ව සිටියදී අප නුඹ කෙරෙහි විශ්වාසය තැබියයුතුදැයි ඔවුහු කීහ ඔවුන් කුමක් කරන්නේ දැයි මම කෙසේ දැන සිටිමි දැයි ඔවු නොහ කියය ඔවුන්ගේ වගකීම මාගේ පරමාධිපති වෙතය නුබලාට අවබෝධ කරගත හැකිනම් මම ප්‍රකට අනතුරු අඟවන්නෙක් පමණි قالوا لئن لم تنته يا نوح لتكونن من المرجومين قال رب إن قومي كذبون فافتح بيني وبينهم فتحا ونجني ومن معي من المؤمنين فأنجيناه ومن معه في الفلك المشحون ثم أغرقنا بعد الباقين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم නූ නුඹමයින් වැලකී නොසිටින්නේ නම් ගල්ගසා පන්නු ලබන්නන්ගෙන් කෙනෙකු බවට නුඹ සැබවින්ම පත්වනු ඇතැයි ඔහු කීහ මාගේ පරමාධිපතියානනි මාගේ ජනයා සැබවින්ම මා බොරුකාරයෙකු ලෙස සලකන්නේ යැයි ඔහු එනම් නුහ කියය එනිසා මා අතරද ඔවුන් අතරද ඔබ විනිශ්චය කරනු මැනව තවද මාද මා සමග සිටින විශ්වාසිකයින්ද ආරක්ෂා කරනු මැනව. එවිට අපි ඔහුද ඔහු සමග සිටි අයද සියලු ජීවීන්ගෙන් පිරි නැවකින් බේරාගතිමු. අනතුරුව සෙසු අය දියෙහි ගිල්වීමු සැබවින්ම මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවිති. සැබවින්ම නුබගේ පරමාධිපති සර්ව බල සම්පන්නේය අසම සම කරුණාන්විතය. كذبت عاد المرسلين إذ قال لهم أخوهم هود ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين أتبنون بكل ريع آية تعبثون وتتخذون مصانع لعلكم تخلدون وإذا بطشتم بطشتم جبارين فاتقوا الله وأطيعون ආත්ගේ ජනයා රසුල්වරුන් ප්‍රතික්ෂේප කළහ. නුඹලා බිය බැතිමත් නොවන්නේ දැයි ඔවුන්ගේ සහෝදරයා වූ හූද ඔවුනට කී අවස්ථාව සහිපත් කරාව. සැබවින්ම මම නුබලාට විශ්වාස කළ හැකි රසුල්වරයෙක් වෙමි. එනිසා නුඹලා අල්ලාට බියබෙත්මත්වව්. තවද මටද කීකරුවව්. ඒ ගැන මම නුබලාගෙන් කිසිම කුලියක් නො ඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණයි. හුදෙක් විනෝදය තකා සෑම උස්තැනකම නුබලා සිහිවටන තනන්නෙහිද. නුබලා සදාකල් ජීවත් වන්නේ යැයි සලකා සුවිසල් මන්දිර ගොඩනගන්නෙහිය. නුබලා කිසිවෙකු හසු කරගන්නා විට කරූර පාලකයින් ලෙස ඔහු නුබලා හසු කරගන්නෙහිය. එනිසා නුබලා අල්ලාට බියබෙතිමත් වව්. තවද මටද කීකරුවව්. واتقوا الذي أمدكم بما تعلمون أمدكم بأنعام وبنين وجنات وعيون إني أخاف عليكم عذاب يوم عظيم නුබලා දන්නා සියලු දෑ නුබලාට පිරිනමා ඇති ඔහුට බියවව්. ගව මහේෂාදීන්ද දරුවන්ද ඔහු නුබලාට පිරිනැමුවේය. තවද උයන්ද දිය උල්පද්ද පිරිනැමුවේය. ඉතා බිහිසුණු දිනයක දඩුවම නුබලා හසු කර ගනු ඇතැයි සැබවින්ම මම බියවෙමි. قالوا سواء علينا أوعظت أم لم تكن من الواعظين إن هذا إلا خلق الأولين وما نحن بمعذبين فكذبوه فأهلكناهم إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم එවිට ඔවුහු මෙසේ කීහ. නුඹ අපට අනුශාසනා කළත් නැතහොත් අපට අනුශාසනා කරන්නන්ගෙන් කෙනෙකු ලෙස නුඹ නොසිටියත් අපට එක හා සමානය. මෙය පැරන්නන්ගේ පුරුද්දක් මිස නැත. අපි දඩුවම් කරනු ලබන්නන් අතුරින් නොවන්නෙමු. මෙසේ ඔවුහු ඔහු එනම් හුත් ප්‍රතික්ෂේප කළහ. එනිසා අපි ඔවුන් විනාශයට පත් කළෙමු. සැබවින්ම මෙහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසකයෝ නොවෙති. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව බල සම්පන්නය අසම සම කරුණාන්විතය. كذبت ثمود المرسلين إذ قال لهم أخوهم صالح ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين أتتركون فيما هاهنا آمنين في جنات وعيون وزروع ونخل طلعها هضيم وتنحتون من الجبال بيوتا فارهين فاتقوا الله وأطيعون ولا تطيعوا أمر المسرفين الذين يفسدون في الأرض ولا يصلحون සමූත්ගේ ජනයා රසුල්වරුන් ප්‍රතික්ෂේප කළහ. නුඹලා බියබැතිමත් නොවන්නේ දැයි ඔවුන්ගේ සහෝදරයා වූ සාලේ ඕනට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුබලාට විශ්වාස කළ හැකි රසූල්වරයෙක් වෙමි. එනිසා නුබලා අල්لهට බියබැතිමත්වව. තවද මටද කීකරුවව. ඒ ගැන මම නුබලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණි. මෙහි ඇති දෑවලින් ආරක්ෂිතයෙන් ලෙස නුබලාට ජීවත්වීමට ඉඩ හරිනු ලබන්නේ යැයි නුබලා සිතන්නේද. උයන් සහ දිය උල්පද්ද තවද ධාන්‍ය කෙත්වතු සහ වලුබර ඉදිගසෙහිද තවද නුබලා ඉමහත් දක්ෂභාවෙන් යුතුව පර්ුවත තුළ නිවහන් නිරන්නෝය. එනිසා නුබලා අල්ලාට බිබැතිමත් වව්. තවද මටද කීකරුවව්. තවද සීමාව උල්ලංඝනය කරන්නන්ගේ අනට කීකරු නොවව්. මහපොළොවෙහි දුෘෂ්ටකම් කරන හා පිළිසකර නොකරන්නා වූ අයගේ. قالوا إنما أنت من المسحرين ما أنت إلا بشر مثلنا فأت بآية إن كنت من الصادقين قال هذه ناقة لها شرب ولكم شرب يوم معلوم ولا تمسوها بسوء فيأخذكم عذاب يوم عظيم فعقروها فأصبحوا نادمين فأخذهم العذاب إن في ذلك لآيةٌ وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم එවිට නියත වශයෙන්ම නුඹ සූනියම් කරන ලද්දවුන්ගෙන් කෙනෙකු පමණි ඔවුහු එනම් සමුද්ගේ ජනයා කීහ නුඹ අප වැනි මිනිසෙකු මිස නැත එබැවින් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු නම් ප්‍රාතිහාරයක් ගෙනෙනු යැයි පැවසූහ. මෑ ඔටු දෙනකි. ඇයට පානය සඳහා දිනයක්ද නොබලාගේ පානය සඳහාද නියමිත දිනයක්ද තිබිය යුතුයි. ඇයට හිරිහැර නොකරව්. එසේ කොළොහොත් බිහිසුණු දිනක දඩුවම නොබලා හසු කරගන්නේය. එහෙත් ඔවුහු ඇගේ කුද්දිකපා කොර කළහ. පසුව ඔවුහු දුකට පතුූහ. එවිට දඩුවම ඔවුන් හසු කරගත්තේය. සැබවින්ම එහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවිති. සැබවින්ම නුම්ඹගේ පරමාධිපති සර්වබල සම්පන්නය. අසම සම කරුණාන්විතය. كذبت قوم لوط المرسلين إذ قال لهم أخوهم لوط ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين أتأتون الذكران من العالمين وتذرون ما خلق لكم ربكم من أزواجكم ۖ بل أنتم قوم عادون ලූත්ගේ ජනයා රසුල්වරු බුරුයයි කීහ නුඹලා බිය බැතිමත් නොවන්නේ දැයි ඔවුන්ගේ සහෝදරයාවන ලූත් ඔවුනට කී අවස්ථාව සිහිපත් කරව. සැබවින්ම මම නුබලාට විශ්වාස කළ හැකි රසුල්වරයෙක් වෙමි. එනිසා නුබලා අල්لهට බියබෙතිමත්වාව. තවද මටද කීකරුවාව. ඒ ගැන මම නුබලාගෙන් කිසිම කුලියක් නො ඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණි. නුබලා මෙලොව ජීවීන් අතුරින් පිරිමින් වෙත යන්නෙහුද. තවද නුබලා වෙනුවෙන් නුබලාගේ පරමාධිපති මවා ඇති නුබලාගේ පාර්යාවන් අතහැර දමනවාද නුබලා සීමාවන් ඉක්මවන ජනසමූහයකි. قالوا لئن لم تنته يا لوط لتكونن من المخرجين قال إني لعملكم من القالين رب نجني وأهلي مما يعملون فنجيناه وأهله أجمعين إلا عجوزا في الغابرين ثم دمرنا الآخرين وأمطرنا عليهم مطرا فساء مطر المنذرين إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم ලූත් නුබමයින් වැලකී නොසිටින්නේ නම් අපගේ නගරවලින් පහ කළ ජනතාවතුරින් කෙනෙක් වන්නේ යැයි ඔවුහු එනම් ලූත්ගේ ජනයා කීහ. සැබවින්ම මම නුබලාගේ දුෂ්ට කටයුතු පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙක් වෙමි ඔහු එනම් ලූත්කීවේය මාගේ පරමාධිපතියානනි මාද මාගේ දරු පවුලද ඔවුන් කරන දැයින් ආරක්ෂා කරනු මැනව. එවිට අපි ඔහුද ඔහුගේ දරු පවුලේ සියලු දෙනාද බේරාගතිමු. එහි නතර වූුවන් අතුරින් වූ මහලු ස්ත්‍රියක් හැර. ඉන් පසු එහි ඉතිරි වූ සියලු දෙනා විනාශයට පත් කළෙමු. අපි ඔවුන් මත බිහිසුණු වර්ෂාවක් වැස්සවෙමු. අවවාද කරන ලදවුන් මත වූ වර්ෂාව ඉතා නපුරුය. සැබැවින්ම මේ තුළ සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගින් වැඩිදිනෙක් එය විශ්වාස නොකරන්නෝය. සැබැවින්ම නුබගේ පරමාධිපති සර්ව බල සම්පන්නය. අසම සම කරුණාන්විතය. كذب أصحاب الأيكة المرسلين إذ قال لهم شعيب ألا تتقون إني لكم رسول أمين فاتقوا الله وأطيعون وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين අයිකාජනයාද රසූල්වරුන් බොරුයැයි කීහ. නුබලා බිය බැතිමත් නොවන්නේ දැයි ශ්වයිබ් ඔවුනට කී අවස්ථාව සිහිපත් කරව. සැබැවින්ම මම නුබලාට විශ්වාස කළ හැකි රසුල්ුවරයෙක් වෙමි. එනිසා නුබලා අල්لهට බිය බැතිමත්වව. තවද මටද කීකරුවව. ඒ ගැන මම නුබලාගෙන් කිසිම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය විශ්වයේ පරමාධිපතිගෙන් පමණි. أوفوا الكيل ولا تكونوا من المخسرين وزنوا بالقسطاس المستقيم ولا تبخسوا الناس أشياءهم ولا تعثوا ولا تعثوا في الأرض مفسدين واتقوا الذي خلقكم والجبلة الأولين قالوا إنما أنت من المسحرين وما أنت إلا بشر مثلنا وإن ظنك لمن الكاذبين මැනීම් පූර්ණමානයෙන් කරව ජනයාට අලාභ කරන්නන්ගේ නොවව් සමතුලනයෙන් කිරව්. ජනයාට ඔවුන්ගේ දැයින් අලාභ නොකරව්. තවද අවැඩ කරන්නන්ව මහා පොලොවෙහි නොසැරිසරව්. නුඹලාද පෙරසිටි පරම්පරාවන්ද මැවූ ඔහුට බියපැතිමත්වව්. සැබවින්ම නුඹ සූනියම් කරන ලද්දවුන්ගෙන් කෙනෙක්කු පමණි ඔවුහු එනම් අයිකාජනයා කේහ. නුඹ අපවැනි මිනිසෙකු මිස නැත තවද නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යයි අපි සිතමු. فأسقط علينا كسفا من السماء إن كنت من الصادقين قال ربي أعلم بما تعملون فكذبوه فأخذهم عذاب يوم الظلة إنه كان عذاب يوم عظيم إن في ذلك لآية وما كان أكثرهم مؤمنين وإن ربك لهو العزيز الرحيم නුඹ සත්‍යවාදීන්ගේ නම් අහසින් කැබැල්ලක් අප මත වැටෙන්න්නට සලස්වව්. නුඹලා කරන දෑ මාගේ පරමාධිපති මැනවින් දනී යැයි ඔහු එනම් ශ්වේප් කීය එහෙත් ඔවුහු ඔහුව එනම් ශ්වේබ්ව බොරුයැයි කියහ එහෙයින් සෙවනැලි දිනයේ දඩුවම ඔවුන් හසු කළේය සැබවින්ම එය බිහිසුණු දිනක දඩුවම විය සැබවින්ම මේ තුළ සංඥාවක් ඇත නමුත් ඔවුන්ගෙන් වැඩිදිනෙක් එය විශ්වාස නොකරන්න ඕය නියත වශයෙන්ම නොබගේ පරමාධිපති සර්ව බල සම්පන්නය අසම සම කරුණාන්විතය وإنه لتنزيل رب العالمين نزل به الروح الأمين على قلبك لتكون من المنذرين بلسان عربي مبين وإنه لفي زبر الأولين أولم يكن لهم آية أن يعلمه علماء بني إسرائيل سببين ما إنام القرآن විශ්වයේ පරමාධිපතිගෙන් පහළ වුවකි. විශ්වාසදායි මහා ආත්මය එය සමගින් පහළවිය. නුඹගේ හදවත වෙතට එය පහළ කළේය. නුඹ අල්ලා විසින් පත්කරන ලද අනතුරු අඟවන්නන්ගෙන් කෙනෙකුවනු පිණිස එය පැහැදිලි අරාබි බසින්. සැබවින්ම එය පෙරසිටි ජනයාගේ ධර්මග්‍රන්ථයන්හි අන්තර්ගත ඒවාය. ඉස්රායිල් දරුවන්ගේ උගත් ජනයා එය දැන සිටීම ඔවුන්ට සාධකයක් නොවේද. ولو نزلناه على بعض الأعجمين فقرأه عليهم ما كانوا به مؤمنين كذلك سلكناه في قلوب المجرمين لا يؤمنون به حتى يروا العذاب الأليم فيأتيهم بغتة وهم لا يشعرون فيقولوا هل نحن منظرون أفبعذابنا يستعجلون أفرأيت إن متعناهم سنين ثم جاءهم ما كانوا يوعدون ما أغنى عنهم ما كانوا يمتعون අප එය අරාබි නොවන කෙනෙකුට පහල කලා නම් එවිට ඔහු එය ඔවුන්ට පාරායනා කළහොත් ඔවුහු එය විශ්වාස නොකරන්නෝය. එලෙසය අප එය එනම් කුරආනය අපරාධකාරයින්ගේ සිත් පසාරු කරයෑමට සැලස් වූයේ වේදනීය දඩුවම දකිනතෙක් ඔවුහු එය විශ්වාස නොකරන්නෝය. එවිට එය ඔවුන් නොදැනුවත්වම හිටි හැටියේ ඔවුන් අභිභවායන්නේය. එවිට අපට කල් දෙනු ලබන්නේ දැයි ඔවුහු අසති අපගේ දඩුවම ඉක්මං කරන්නැයි ඔවුහු ඉල්ලා සිටින්නෙහිද. බලව අප වර්ෂ ගණනාවක් තුළ ඔවුනට රසවිඳීමට සලසා පසුව ඔවුනට ප්‍රතිඥ්ඥත දඩුවම පැමිණිවිට ඔවුන් රස විඳමින් සිටිදෑ ඔවුනට ප්‍රයෝජනයක් නොවන්නේය. وما أهلكنا من قرية إلا لها منذرون ذكرى وما كنا ظالمين وما تنزلت به الشياطين وما ينبغي لهم وما يستطيعون إنهم عن السمع لمعزولون فلا تدع مع الله إلها آخر فتكون من المعذبين කිසිම ජනාවාසයක් අපි විනාශ නොකළෙමු ඊට අනතුරු අඟවන්නන් නොමැතිව සීපත් කිරීම සඳහාය අපි අපරාධ කරන්නෝ නොවිමු. ශෛතානුන් එය පහළ නොකලාහුය එය ඔවුනට අයත් කාරයක් නොවේ. තවද ඔවුහු ඊට සමත් නොවෙති. සැබවින්ම ඔවුහු ඊට සවන්දීමෙන් බැහැර කරනුන් ලැබුවෝ වෙති. එනිසා නබි මුහම්මත් නොබ අල්ලා සමග වෙනත් දෙවියෙකු නොකැඳවව්. එසේ කොළහොත් නුඹ දඩුවම් කරනු ලබන්නන්ගෙන් කෙනෙකු වනු ඇත. وأنذر عشيرتك الأقربين واخفض جناحك لمن اتبعك من المؤمنين فإن عصوك فقل إني بريء مما تعملون وتوكل على العزيز الرحيم الذي يراك حين تقوم وتقلبك في الساجدين إنه هو السميع العليم තවද නුඹේ කිට්ටු ඥාතීන්ට අනතුරු අඟවනු. තවද නුඹ අනුගමනය කරන විශ්වාසිකයින්ට දයාවෙන් යුක්තව නොඹගේ පියාපත් පහත් කරව. ඔවුහු නුඹට අකීකරු වී නම් නුඹලා කරන දැයින් සැබවින්ම මා නිදහසයයි ඔවුනට කියාව. සර්ව බල සම්පන්න අසම සම කරුණාන්විත වූ අල්له කෙරෙහි බලාපොරොත්තු තබව. සලාතේදී නුඹ නැගිට සිටින විට නුබව දකින්නාද සුජූත් කරන්නවුන් අතර නොබේ ඉරියව්වන් දකින්නාද සැබවින්ම ඔහු සර්ව ශ්‍රාවකය සර්වඥානීය هل أنبئكم على من تنزل الشياطين تنزل على كل أفاك أثيم يلقون السمع وأكثرهم كاذبون والشعراء يتبعهم الغابون ألم تر أنهم في كل واد يهيمون وأنهم يقولون ما لا يفعلون إلا الذين آمنوا وعملوا الصالحات وذكروا الله كثيرا وانتصروا وانتصروا من بعد ما ظلموا وسيعلم الذين ظلموا أي منقلب ينقلبون ජනයිනි ශෛතානුන් ප්‍රවේශවන අය ගැන මා නුබලාට දැනුම් දෙන්නද සියලු බොරුකාර පාපිෂ්ටයින් වෙත ඔවුහු ප්‍රවේශවන්නෝය ඔවුහු ඕනට කටකතා ගැන කොඳුරති. තවද ඔවුන්ගෙන් වැඩි දෙනා බොරුකාරයෝය. තවද කවියන් ගැන සලකා බලමු. ඔවුන් අනුගමනය කරන්නෝ නොමගයන්නෝය. ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙන බව නොබ නොදකින්නෙහිද. ඔවුහු නොකරන දෑ කියන්නෝ වෙති. විශ්වාස කරන්නා වූද යහකම් කරන්නා වූද අල්له වැඩියෙන් සිහිපත් කරන්නාවුද ඔවුනට අසාධාරණ කරනු ලබන විට පල්ලි ගැනීමෙන් තොරව ආත්මාරක්ෂාව සලසාගත් අයහැර අසාධාරණ ජනයා කුමන පෙරලීමක් ඔවුහු පෙරලුණු ලබන්නේ දැයි මතු දැනගන්න ඕය.